සාමාන්‍යයෙන් කෙටි අනුශාසනාව පිළිපැත් වීමට අපි බලාපොරොත්තු වන දීප දේශනාව පිළිපැත් කරන්නේ නැහැ. මේ අනුශාසනාවෙන් පස්සේ මෙයට පෞද්ගලිකව භාවනා උපදෙස් ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ඊයේ කරන භාවනා පිළිබඳව උපදෙස් දීමට අපි බලාපොරොත්තු වෙනවා. යම්කිසි කෙනෙක් යම්කිසි අත්දැකීමක් ලැබුවා නම් මේ භාවනාව තුළින් අපිට ප්‍රකාශ කළොත් අපිට කියන්නට පුළුවන් එයින් මෙහාට කොහොමද භාවනාව විකටම කරගෙන යා යුත්තේ කියන කරුණ. ඒකට මේ කෙටි අනුශාසනාව ක්‍රීමට ප්‍රථමයෙන් අපි පොඩි කතාවක් ධම්ම කතාවක් කියන්න. මම ඉස්සෙල්ලා මිනිහක් කපනවා බලන්නට ගියේ දැනට අවුරුදු 24කට පමණ උදේ. කියන්නේ මහා මහණෙක්ගේ ගමන් වල. ඊට පස්සේ එදා මියක් කපන්නද දිනක් තිබුණේ තරුණ කාන්තාවගේ මලමිණියක්. ඊයේ සවස මැරලා නම් අද උදේ 9ට කපනවා වගේ තත්ත්වයක් කිසිම නිදාගෙන ඉන්නවා වගේ මලමිණියක් වගේ පේන්නේ. මේ අර මේ මිනිහ කපන්නේ ඉස්සලා ඇඟේ තියෙන ඇඳුම් ඔක්කොම ඉවත් කළා. ඉවත් කරනකොටම අර රාග සිතක් ආවා. ඒක තප්පර 30යි පැවතුනේ මොකද ඊට ඉස්සෙල්ලා ඒ මලමිනිය අනිත් පැත්තට ඒ කපන පුජ්‍යලය පෙරළුවා. පෙරළනකොට පසුපසින් 80 ගැඹැගි වෙලා. භාගයක් එළියේ. මේ මනුෂ්‍ය වතුර භාගයක් මේ අරගෙනයකට ගැහුවා. මගේ රාගතිත කොහේ ගියාදවත් කියන්න දන්නේ නැහැ. එනි විනාඩියක් නෙවෙයි තප්පර ගානයි පැවතුනේ. ඊට පස්සේ මේ මනුෂ්‍යයක කැපුවා. ඉතින් ඔක්කොම බලන් හිටියා. පස්සේ මම දැන් කුටියට ගියාට පස්සේ කල්පනා මට සිහිපත් වුණා අවබෝධ වුණා මේ කාන්තාව මට දී කාලේ ලැබුණා නම් මේ ඇතුලේ තියෙන දේවල් ගැන කිසිම මට අවබෝධයක්වත් නොතිබුණු නිසා මේ කාන්තාවක් මට අවකාශ දුන්නා නම් සමහර විට එයාට වැළඳගෙන ඕන දෙයක් කරන්න තිබුණා. ඒකම අදහසක් ආවා මේ ගෑණි මැරෙන්න ඉස්සෙල්ලත් මේ ජරාවම නේද ඇඟ ඇතුලේ තිබුණේ. මෙන්න මේ අවබෝධය ඇති වෙනකොටම සිත සාන්ත නිවී යාමකට පත් වෙනවා. හොඳ සමාධි තත්ත්වයක. මම මේ කතාව කිව්වේ මේ අය දැන් මේ දර්ශන වලින් දැක්කා මේ ශරීරයේ ඇතුලේ තියෙන විවිධ අපහිතර කොටස්. විශේෂයෙන්ම ඒවා එළියට අරගෙන දාලා තියෙන කොටස්. ඒව දැක්කට පස්සේ මෙයාට කල්පනා වෙන්න ඕනේ මේ වගේම කොටස් නේද මගේ ශරීරය තුල තියෙන්නේ පණ තියෙන අයගේ ශරීරය තුල තියෙන්නේ මේක මෙවැනිම කොටස් නේද කියන අවබෝධය ඇති වෙන්නට අපට ඇති කර දෙන්නට බෑ තමාගේ සිත තුළින් નિરાයාසයෙන් ඇතිවිය යුත්තා. එසේ ඇතිවනවා නම් ඇති වෙනවා නම් මා හිතන්නේ මේකටත් අර මට ඇති වුණු ආකාරයේ ශාන්ත නිවියාමකට සිතපත් වන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඉස්සර කතාවක් මා කියන්නම් ගිහි කාලේ මම මිනිහක් කපන්න බලන්න හරිම අවශ්‍යතාවය තිබුණ ආසාව තිබුණා. ඉතින් මගේ යාළුවෙක් උනාක් මැරුණා. හදිසි ඇක්සිඩන්ට් එකක්. ඒ පශ්චාත් මරණ පරීක්ෂණයට ඇතුල් වෙන්නට මට ඉඩ දුන්නේ නැහැ. කෙසේ වෙලත් අපි මේ මලමිනිය මස්දානේ මල්ශාලාවකට ගෙනිච්චා එම්බාම් කිරීම. ඒ මිනිස්සු ඊට පස්සේ එම්බාම් කරන තැනට මට යන්නට ඉඩ දුන්නා. දැන් මේ අය දැකලා ඇති මේ මලමිනිය කපුලට පස්සේ ඇතුලේ තියෙන ගොඩාක් ජරාව එළියට අරගෙන තියෙනවා. මේ ඔක්කොම ආපහු වැඟ ඇතුලට දාන. දාලා ගෝණි කට්ටකින් වාගේ මහන. මහලා තමයි මිනිහ බාර දෙන්නේ මිනිස්සු. අර ඔක්කොම ජරාව දාන. සමහර විට ඇඳගෙන ඉන්න ඇඳුම් වල ගෑවිලා තියෙන ජරාවත් සමග ඒක ඇතුලටම කොටනවා. ඉතින් මේ එම්බාම් කරන තැනට ගියාට පස්සේ අර ජරා කොටස් ඔක්කොම පැත්තකට විසිකලා. දැන් මොලේ තියෙන කෑලිත් නැහැ ඉස්පත් විතරයි තියෙන එකත් බඩ ඇතුළට දාලා මහලා තිබුණේ. දැන් තියෙන්නේ හැමයි අර ඇටකටු ටිකයි ඉස්පත්යි. මෙන්න මේකට බයිසිකල් පම්ප් එකක් වගේ සවාල එකකින් මේ බෙහෙත් විද්දා දෙතුන් පාරක්. ඒ ළඟම තිබුණා ලීබඩු හදන ලීබඩු සාප්පුවක්. මේක අර යතු ගෑවට පස්සේ එන ලී කෑලි තියෙනවනේ. මේවා ඔක්කොම ගෙනල්ලා බඩ ඇතුළට පුරවලා පද කරලා. අද කරලා සද කරලා උදින් මේක මේවා කරලා මලමිනි වල තන්දන ඇඳුමක් තියෙනවා ඒ කියන්නේ ඇඳුමෙන් භාගයයි යටපැත්ත නෑ උඩපැත්ත විතරයි අඳවන්නේ එහෙමයි ඒ සාක්කු වල තියෙන ඉදා තමයි මම ඒක දැනගත්තේ යටපැත්ත මොකුත් නෑ උඩපැත්ත විතරක් ඇඳුමක් තියෙනවා වගේ දෙන්න හදලා තියෙනවා මේක අඳලා මලමිනිය පෙට්ටියට දාලා ඉස්සරහට ගෙනීවාට පස්සේ නෑදෑයෝ ඇවිල්ලා අනේ මගේ අයියා මගේ දුව කී කියා හඳනවා මම මේ අය ගාවට ගිහිල්ලා කීවා එතන ඔය මගේ අයියා මගේ පුතා කියවට ඔක්කොම තියෙන්නේ අතු ගාපු ලී කුඩු ගොඩක් ඇතු ලී කෑලි ගොඩක් ඇතුලේ. අර යතු ගෑවට පස්සේ එන්නේ පොඩි පොඩි පොඩි ඒ ගොඩක් ඇතුලේ තියෙන්නේ. මට ඒක පැහැදිලිවම ඒ හිතට කාමදී ගිය එකක් ඇත්ත මම මේ ඒ ඇයිට කිව්වේ. නමුත් ඒ ඇයිට ඒක පැහැදිලිව වැටහෙන්නේ නැහැ. ඉතින් කා ගන්නවා. ඒ මේ ඇයිට ඒ යතු කෑලි දැකලා මට මේක ඇතුලේ තියෙන යතු ගොඩක්ය මෙතන මම කියලා මගේ කියලා නැත්තම් මගේ සහෝදරයෙක් කියලා කියන්නට දෙයක් නැහැ කියන අවබෝධය નિરાයාසයෙන් ඇති වුණා වගේ. මේ ඇටත් මේ දර්ශනය දැක්කාට පස්සේ පහළවන්නට ඕන මෙතන මෙන මොන නෑදෑකමත්ද මත මොන දුවෙක් පුතෙක්ද ස්වරූපයක්ද මේ තියෙන ඔක්කොම ජරා කොටවල් නේද මේ ශරීරය තුළ තියෙන්නේ කියන අදහස අර කලින් තිබුණ සංඥාව ඉවත් වෙලා මගේ පුතා මගේ දුව මම කියන ආදී සංඥා ඉවත් වෙලා ඒ සංඥාව ඒ කියන්නේ මෙතන තියෙන මේ ජහජරා ගොඩක් කියන සංඥාව ඇතිවන්නට ඕන. හරියට භවනා කරා නම් එහෙම ඇතිවෙන්නේ. මේ ඇතිුනේ නැත්නම් මේ භවනායෙන් ප්‍රතිඵලයක් ගත්තා කියලා දැනසෙන්නට බෑ. මේ කතාව කියලා ඉවර වෙලා අපි මේ ධර්මාශාසනාව වශයෙන් අද ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ කේජම් ශාසනාව කියලා මා කියවා. මේ දක්වා අපි කායાનුපස්සනාවේ භාවනා කොටස් කීපයක් කළේ මලමිනේක අවස්ථා කීපයක් සහ පිළිකුල් භාවනාව එතන කොටස් 10ක් ඒ වගේම මේ සතියෙන් යුතුව වැඩ කළා නම් සති සම්පජන්‍ය කියන කොටස් දෙකක් කළා කොටස් 12යි. තව දෙකයි කායानुපස්සනා භාවනාවේ දැක්කෙන්නේ 14න්. ඒ දෙක තමයි ආනාපාන සති භාවනාව සහ ධාතු මනස්කාර භාවනාව. එතකොට මේ ආනාපාන සති භාවනාවයි පිළිකුල් භාවනාවයි මිශ්‍ර කරලා කරන ආකාරයක් අපි දැන් කීමට බලාපොරොත්තු වෙන්නේ ඒක ඉස්සෙල්ලා මෙයාට කියන්න ඕන. දැන් මේ අපි කියපු විදිහට භාවනා කළා නම් විශේෂයෙන්ම තමන්ගේ මිනිහත් දෙපැත්තේ මිනිහ මිනිහෙකුගේ සහ ගෑණියෙකුගේ මිනිහ දෙකකුත් තියලා සබාගෙන ඒක වෙන් කරලා ඒ වැටෙන හැම වෙන් කරලා සියල්ලම එක කොට දැම්මනම් මේ අයට පැහැදිලිවම අවබෝධයක් ඇති වෙන්නට ඕන හරියට කරපු කෙනෙකුට ගැහණියක් කියලා කෙනෙක් නැහැය, මිනිහෙක් කියලා කෙනෙක් නැහැය, මම කියලා කෙනෙක් නැහැ කියලා. දැන් මේ අය මේ දර්ශන වලින් දැක්කා මිනිහෙකුගේ හැමගලව පුසුව රූපේ ගොත් ගැහැණියෙකුගේ හැම ගලවලා දක්වලා තියෙන ස්වරූපයක. මේ දෙක දෙස නැවතෝන නම් මේ අය බලන්න බලලා තේරුම් ගන්න මේ දෙකේ මොකද්ද ගැහැණියෙක් කියලා මිනිහෙක් කියලා වෙනසක් වශයෙන් දක්නට ලැබෙන්නේ කියන කරුණ. මම කියන්නේ ඇහැට පේන ආකාරයේ යම් යම් සුළුසුළු වෙනස්කම් තියෙනව නැතුව නෙවෙයි. කියන්නේ ස්කට් ගත්තට ස්කට්ේ තේමේ කුලේ ස්කට්ට කියන්නේ ඒ ස්කට්ටත් අතර වෙනසක් තිබෙනවා. මේ දාර්ශනික විද්‍යාත්මකව තියෙන වෙනස්කම් නෙවෙයි මා කියන්නේ අර ඒ දර්ශනය තුළින් අපිට පුළුවන් ද දකින්නට මෙතන ගැහැණියක් ඉන්නවා තේමේක ඉන්නවා කියලා. ඒ දර්ශන දෙක නැවත මම ගියාට පස්සේ හරි බලලා අවබෝධ කර බලන්න මෙතන ගැහණියක් නැහැ මිනිහෙක් නැහැ මේ මතු පිට හැමේ බැසලා තියෙන නිසා තමයි මේ මුලා ඔක්කොම තිබෙන්නේ කියන කරුණ. එතකොට ඒ ආකාරයෙන් ගැහණියෙක් හෝ මිනිහෙක් නැති බවත් මම කියන කෙනෙක් නැති බවත් දැක්කොත් ඒ වෙන කෙනෙකුට ශූන්‍යතාවයකට සිත කිස්භාවයකට පත්වන්නට ඉඩ තිබෙනවා. ඒ නුවත් මේ භාවනා කරන විට සමහර අයගේ සිත සමාධියකටපත් වෙන අනිවාර්යයි. මෙසේ තිලකුල් භාවනාව තුළින් ඇති වෙන සමාධිය. මෙන්න මේ සමාධිය අපට දැන් මේ ඉදිරියට කරන ලබන භාවනාවට බාධකයක් ඒක නිසා මේ සමාධියට පත් වුණාට පස්සේ සිත නිසල වෙලා තැම්පත් වෙලා මොකක්වත් අරමුණ නැතුව ඒ සාන්ත විදියට පවතිනවා. ඒක පවත්වා ගැනීම සුදුසු නැහැ මේ භාවනාව දැන් කරන්න දැන් භාවනා කරන්න තන. හේතුව ඕනෑම භාවනාවක් තුළින් අපට සමාධියකට සිතපත් කරගන්නට පුළුවන්. ආනාපානෙන් හරි මෛත්‍රියෙන් හරි ඔය කවර භාවනාවකින් හරි සමාධියකට සිතපත් කරගන්නට පුළුවන්. නමුත් මේ පිළිපොළ භාවනාව සක්‍රිය භාවනාව කරන විට ඒ ශරීරයේ තියෙන කොටස් රූප නිමිති වශයෙන් දැස්නේ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ භාවනාව කිරීමෙන් පමණයි. නැත්තම් ඒ සඳහා වෙනම ආයාසයක් ඇතුව උත්සාහයක් ඇතුව කරලා පුරුදු පුහුණු වෙන්න ඕනේ. එම නිසා ඒ සමාධියකට පත් වූ අය මෙතන සිටිනවා නම් අනිවාර්යෙන්ම අදිෂ්ඨානයක් කරගත යුතු වෙනවා. මගේ සිත කිසිසේත්ම සමාධියකටපත් නොවේවා ඒ සමාධිය ඇතිවීමට ප්‍රථමයෙන් සමාගයේ ශරීරයේ තියෙන රූප කොටස් රූප නිමිති වශයෙන් පමණක් දැක්නේ වේවා කියන්නේ මේ රූප නිමිති වශයෙන් දැක්නේ වීම අත්‍යවශ්‍යයි. මෙයාට මා ඊයේ කියවා මේ මලමිණියක ඉස්සරහම ගලවන ආකාරය නැවත වසන ආකාරය නැවත ගලවන ආකාරය නැවත වසන ආකාරය බලන්නේ. මෙහෙම හරියට මේක අවබෝධ කළා නම් දැක්කනම් ඕනෑම කෙනෙක් දකිනකොටම එක ක්ෂණයකදී තමන්ගේ සිතින්ම ඒ සම ඉවත් කරලා ඇතුලේ තියෙන මෙන්න මේකයි කියලා පැහැදිලිවම සිතට පෙනී යනවා පෙනී යනවා ඒක අත්දකින්නට පුළුවන් මේක අත්දැක්කොත් එහෙම අත්දකින්නට පුළුවන් නම් එවැනි කෙනෙකුට රාගසිතවිලි වලින් තොරව ජීවිතය ගත කරන්න පුළුවන් සත්‍යයක් මොකද අනවශ්‍ය ආකාර රාගසිතවිලි විශේෂයෙන්ම කාමච්ඡන්දය වැනි නීවරණ භාවනා කරන යෝගාවචරයන්ට විශේෂ පරිපෝෂයක් ඒ නිසා මේ පරිබෝධයෙන් ඈත් වන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ සඳහායි අපි මේ භාවනාව කියලා දුන්නේ. එතකොට අර විදිහට සමා සමාධියකට සිතපත් කරගන්නේ නැතුව රූප නිමිති පමණක්. ඒ කියන්නේ ශරීරයේ තියෙන රූප කොට, ඇතුළේ තියෙන කොට ඇත් දෙක පියාගත්තාට පස්සේ ඇත් දෙක ඇරියාම පේනවා වගේ පේනවා. ඇත් දෙක පියාගත්තාම ඇතුළේ තියෙන රූප කොටස් ඔක්කොම දැක්සන වෙනවා පිටට. මේකයි රූප නිමිති බලන්නට පුළුවන් වෙන්නට ඕන කියලා කියනවා. දැන් මේක ආනාපාන සති භාවනාව හා සම්බන්ධ කරලා කරන ආකාරය දැන් අප කියන්නේ. හොඳට අහගන්න කරන්නට පුළුවන් අය කරන්න ඉතා උසස් අත්දැකීම් ලබන්නට පුළුවන් අප මේ කියන විදිහට ඒ භාවනාව ප්‍රගුණ කරොත්. දැන් ආස්වාද ප්‍රසආස අරමුණු කරගෙන ආනාපාන සති භාවනාව කරනු ලබන්නේ පරමස්තරක හෝ සිත සමාධි වන එක් පිළිකුල් භාවනාවේ අර රූප දර්ශන දකින්නට නොහැකිනම් ආනාපානසත් භාවනා කරන්න ඕනේ. ඒ කියන්නේ ඇස් එක පියාගත්තාට පස්සේ තමගේ ශරීරයේ ඇතුලේ තියෙන රූප කොටස් දකින්නට පේන්නේ නැත්නම් සිතේට තරමක් හරි අපිට සිත එකඟ කර ගන්නට ඕනේ. ඒක නිසා පුරුදු පරිදි ටික වේලාවක් ආනාපාන සති භාවනාව හෝ කවර භාවනාව හෝ නියැලෙන්න ඕන. සිතේ සිතේ තරමක සමාධියක් ඇති වෙනදී. ඒ ඇති වුණාට පස්සේ ආස්වාද ප්‍රසආස තරමක දාසුළු ආයාසයක් ඇතුව දීර්ඝ වශයෙන් කරන්නට ඕනේ. මේක ආයාසයක් ඇතුව ඕනෑකමින් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ පපුවට වෙහසක් වෙන විදිහට, ශරීරයට වෙහසක් වෙන විදිහට, බර විදිහට, ඕලාරික ඕලාරික විදිහට ආස්වාද ප්‍රසආස ගන්නට කියලා. සියම් ආස්වාද ප්‍රසආස ඉතා සුළු ආයාසයක් ඕනෑකම පමණක් ඒතරට යොදවනවා. එහෙම යොදවලා ආස්වාද කරනවා අනේ ආස්වාදේ ගමන් කරන්නේ පෙනහැලි කරා. ඒ පෙනහැලි කරා ආස්වාද ප්‍රඥාට පස්සේ ඒවා හදවත කලා යනවා. නාල තුලින් ඒ හදවතේ සුද්ධිත සංසරණය හදවත තුලින් මුළු ශරීරය පුරාම සුද්ධිත සංසරණය සිදු වෙන නිසා මුළු ශරීරය පුරාම අපි ගනු ලබන මේ ඔක්සිජන් වායුව අම්ල කරනවා. ඒ ඔක්සිජන් වායුව මුළු ශරීරය පුරාම ගමන් කරනවා. ඒකට සිංහල වචනේ මම හරියට මතක නැහැ. ඒ වායුව මුළු ශරීරය පුරාම ගමන් කරනවා. මේක භාවනා දිනු කෙනෙකුට දකින්නට පුළුවන් ආස්වාද ප්‍රාස්වාද කරනකොට මුළු කයම පින්දෙනවා. ආස්වාද කරනවා. ප්‍රාස්වාද කරනකොට මුළු කයම හැකිලෙනවා. එහෙම නැති වුණත් මේ ඇට උදර කොටස දෙස අවධානය යොමු කළොත් පැහැදිලිවම පේනවා ආස්වාස කරනකොට උදර කොටස පිම්බි පිම්බි ඉදිරියට යනවා. ආස්වාස කරනකොට උදර කොටස පිම්බි පිම්බි හැකිලි හැකිලි පහළට යනවා. මේක සිදුවන්නේ ඒ වායු සහ වායෝ ධාතුව උදර පොරේ දෙස ගමන් කිරීම නිසා. සමහර විට ගලනාලිය වැනි ඒ ඒවා තුළින් මේ බඩු ලබන ආස්වාස යනවා වන්නට පුළුවන් කවර ආකාරයකින් හෝ ඒ ආකාරයෙන් උදර කුහරය තුළ ආස්වාස ගමන් ආස්වාසයට අනුව උදර කුහරයේ ඉස්සෙන පහසන ආකාරය දකින්නට පුළුවන් ඕනෑම කෙනෙකුට අත් දකින්නට පුළුවන් කියලා. එතකොට දැන් සමාගයේ සිට තුළ කර්ම සමාධිය තියෙනවා. සියුම් වශයෙන් ඒ වගේම තරමක ආයාසකින් යුතු ආස්වාස කරනවා මේ ආස්වාස ගිහිල්ලා අපේ ශරීරයේ සෑම කොටසම ස්පර්ශ වෙන ආකාරය අපිට දැන් දකින්නට පුළුවන් වෙනවා ඉස්සෙල්ලාම ආස්වාස ගිහිල්ලා පෙනහැලි කරා වදිනා Tamange සිතට දැන් රූපකට පෙනහැලි රූප සටහනු දැක්මේ වෙන නිසා පැහැදිලිවම පේනවා මෙන්න මේ ආස්වාස ගිහිල්ලා පෙනහැලි වල ස්පර්ශ වෙනවා මේක ටික වෙලාවක් බල බලා ඉඳලා ඊට පස්සේ ආස්වාස මේ උදර කුරේ තියෙනවානේ මේ අය දැන් දැකලා දන්නවා බඩවැල් එහෙම තියෙන හැටි මේවැය ගිහිල්ලා ස්පර්ශ වෙනවා මේක දකින්නට පුළුවන් ඊට පස්සේ හදවත දෙයට අවධානය යොමු කළොත් එහෙම හදවතේ ගිහිල්ලා මේ ආස්වාස් ප්‍රාසාස ස්පර්ශ වෙන ආකාරය අපි පැහැදිලිවම දකින්න මේ විදිහට ශරීරයේ ඕනෑම කොටසක් දෙකට අපි අවධානය යොමු කරලා සියුම් වශයෙන් ආස්වාස කරන විට ඒ ආස්වාස වායෝ ධාතුව ඒ අපි අවධානය යොමු කළ ශරීර කොටස තුළ ස්පර්ශ වන ආකාරය දකින්නට පුළුවන්. උදාහරණ වශයෙන් අපිට මොළේ කියන මොළේ දෙසට අවධානය යොමු කරලා සිහින් වශයෙන් ආස්වාස කරනකොට ඒ ආස්වාස වායෝ ධාතුව මොළේට ගිහිල්ලා මොළේ ස්පර්ශ වන ආකාරය දකින්න පුළුවන් සමාධිය තියෙන කෙනෙකුට. මුළු ශරීරයම එහෙමයි. ශරීරයේ ඕනෑම කොටසකට යවන්න පුළුවන් යටිපතුලට මා කකුල් වල ඇඟිලි වලට මේ ආදිව. මේක දෙසම බල බලා සිටින විට මේ මුළු ශරීරයෙන්ම හරියට වතුර මලකින් වතුර විදිනවා වගේ අපි නානකොට තියෙන ශරීරයේ වතුර වෙනවා වගේ මුළු ශරීරයෙන්ම මේ ආස්වාද ප්‍රස්වාස ක්‍රියාදාමයේ සිදුවන ආකාරය අත්දකින්නද කෙනෙකුට හැකියාව ලැබෙනවා. මේ කියන්නේ අපි ආස්වාස කරන විට, ඒ කියන්නේ හුස්ම ගන්නා විට මුළු ඇඟේම තියෙන රූප රෝම කූප තියෙනවා. අපේ ධාතිය පිට වෙන්නේ රෝම කූප තුළින්. මේ රෝම කූප තුළින් ආස්වාස ශරීරයෙන් මුදල පිට ඒ වගේම අපි හුස්ම පිට කරනකොට බාහිර කුලඟ වායෝ ධාතුව අපේ සියුම් රෝම කූප තුළින් ශරීරයට ඇතුල් වෙනවා. ආස්වාද ප්‍රසආසයට ප්‍රතිවිරුද්ධ විදිහට මේ ධර්මතාවය කියන්න තමයි. කියන්නේ ආස්වාද කරනකොට අපගේ හිත මේ උෂ්ණ ගන්නවා. එතකොට ඇතුළත උෂ්ණ පිරීමක් තියෙනවා. පීඩනයේ වැඩිවීමක් ඇතර තියෙනවා. ඒක නිසා අඩු පීඩනයේ පැත්තකට වායෝ ධාතුව ගමන් කරන්නට ගමන් කරන නිසා අර සියුම් රෝම කෝපතලින් ආස්වාද පිටේ ඒකට ප්‍රාශ්වාස කරන ශරීරයේ තුල තියෙන ආශා හොඩඟ අපි පිට කරනවා වායෝ ධාතුව පිට කරනවා එතන පීඩනේ අඩු වෙනවා අර වැඩි පීඩනයේ තියෙන බාහිර පැත්තේ ශරීරයෙන් පිට පැත්තේ ඒකේ තියෙන වායෝ ධාතුව ශරීරයට ඇතුලේ මේක මුළු ශරීරේ පුරාම ක්‍රියාත්මක වෙන දෙයක්. ඇහැ දෙස බැලුවොත් ඇහෙන් පවා මේ ඇස් දෙක ඇරලා වස්ම ආස්වාද ප්‍රසාර කරලා බලන ඇහෙන් පවා හුස්ම පිට වෙන එක නිකුත් වෙන ඇතුල් වෙන එක දකින්නට පුළුවන් මුළු ශරීරේ. මේක හැම දිනාටම කරන්නට පුළුවන් කියලා මා කියන්නේ සමාධිය දියුණු වෙලා තියෙන කෙනෙකුට භාවනා කරලා තියෙන කෙනෙකුට ප්‍රඥාව විදර්ශනා කරලා තියෙන කෙනෙකුට පහසෙන් අත්දකින්නට පුළුවන්. මේ ඊයේ භාවනාවට ඇවිල්ලා අද මේවා අත්දකින්නට පුළුවන් කියලා කියන්නේ මේ අත්දකින්නට පුළුවන් කීප දෙනෙක් සිටින නිසා ඊයේගේ ප්‍රයෝජනය සඳහා විශේෂයෙන්ම මේ කරුණ අපි ඉදිරිපත් කළා. මෙන්න මේ විදිහට මේ මුළු ශරීරයෙන්ම ආස්වාද ප්‍රස්වාස පිට වෙන ආකාරය හා ඇතුල් වෙන ආකාරයේ දැක දැක භාවනා කර විට ඊටාම ශාන්තයි, ඊටාම නිවුණු, ඊටාම ප්‍රණීත සත්‍යයකට සිතපත් වෙලක් දෙන්නේ. මේ සත්‍යයේ දෙස බලාගෙන දැන් ආස්වාද ප්‍රසවාස ගිහිල්ලා ස්පර්ශව කරන රූප කොටස් දෙස බහනා ශරීරයේ ඇතුලේ තියෙන මේවා බල බලා ඉන්නකොට ওই රූප කොටස් ඔක්කොම නොපෙනී යනවා ශරීරයේ ඇතුලේ තියෙන. හරියට බෝනික්ෙක් වගේ. බෝනි කුටියේ මතු පිට හැම තියෙන මතු පිට කොටස තියෙන ඇතුලේ මොකක්වත් නැහැ හිස් කෝරයක්. මෙන්න මෙලෙසින් Tamanගේ මුළු ශරීරයම හිස් කෝරයක් ලෙස හිස් වෙනවා. නමුත් හැම තියෙන්නේ මෙන්න මේක ආවට පස්සේ ඉතාමත්ම සාන්දයි මනස. එතකොට ඒ හිස් කුහරයේ දෙසින් Tamanගේ මනස කැමැති කැමැති විදියට කැමැති කැමැති දිශාවකට ගෙනියන්න පුළුවන්. උඩ සිට පහළට ගෙනියන්න පුළුවන්, පහළ සිට හරහට ගෙනියන්න පුළුවන්, මැදින් උඩට ගෙනියන්න පුළුවන්, උඩින් මැදට ගෙනියන්න පුළුවන්. ඕන පැත්තකට ඕන දිශාවකට කිසිම ගැටීමක් නැතුව සිත ගෙනියන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා මේ ශරීරයේ ඇතුලේ තියෙන හිස් කුහරය වශයෙන් මේක දැක්වෙන වෙනවා. මේක හැමෙම සාන්තයි හැරෙම ප්‍රණීතයි. ඒ අත්දැකීම ලැබපු කෙනෙකුට බොහෝම සුඛදායී සමාජයකට පිටපත් කරන්න පත් කර ගන්නට පුළුවන්. ඒ එහෙම පත් කරගත්තොත් එහෙම එහෙම පුළුවන් වුණොත් එහෙම අර මතු පිට තියෙන හැම දෙස දැන් හැම දෙස්සෙම ඒ දෙස බලලා සිතින්ම හැම ඉවත් කරන්න පැත්තකට. මුළු කයම නොපෙනී ගොස් සර්ව සම්පූර්ණ හිස් භාවයකට සිටපත් වේවි. මේක අරූපාවචර ධ්‍යාන tattයකට සිටපත් වීමක් රූපාවචර ධ්‍යාන නොලබන. කියන්නේ රූප නිමිති කිසිවක් නැතුව ආශ්‍රේෂයට පාවෙන්නා බඳු අරූපාවචර ධ්‍යාන tattයකට සිටපත් වීම. මෙන්න මේ tattයකට සිටපත් වුණොත් ඒක ටික වෙලාවක් ඉන්නේ ඒක ඉදිද්දීම මේකත් සංකතව ධර්මයක් සංස්කාර ධර්මයක් මේකත් නිත්‍ය නෙවෙයි මේකත් අනිත්‍යයි මේකත් මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි නැතිලා ගියාට පස්සේ මේක නිරුද්ධ වුණාට පස්සේ කිසිවක් මේක ඉතිරවන්නේ නැහැ <clears throat> එම නිසා මේක අනාත්ම ධර්මයක් කියන අවබෝධය සමාගයේ සිත තුළින් ඇතිලා ඒ අවබෝධයෙන් මේ දෙස බැලුවොත් එතෙන්දී නිවනට සිතපත් වෙනවා මේ ආනාපාන සති භාවනාව සහ පිළිකුල් භාවනාව එකට එකතු කරගෙන භාවනා කරලා අරූපාවචර ධානසෝ නිවන හෝ ලබාගත හැකි එක් ක්‍රමයක්. මේ හැම දිනාටම මේක කරන්නට බෑ කරන්නට පුළුවන් අය සිටින බව මා දන්නා මෙතන ඒ අය මේ අය කෙරුවට පස්සේ අත්දැක්කා අත්දැකීවි අත්දැක්කට පස්සේ අපි කියේ මොකද්ද කියන එක පැහැදිලිව තේරුම් ගන්න. දිනාටම කරන්නට බැරි බව මා කලින් කිව්වා එම නිසා මේක ටිකක් දුර කරලා බලන්න. එහෙම අත්දැකීමක් ලැබෙන්නේ නැත්නම් අපි ධාතු මනසිකාර භාවනාවට යන්නට උත්සාහ ගන්නට ඕන. දැන් මේ අත්දැකීම ලැබපු කෙනෙක් වුණත් ධාතු මනස්කාර භාවනාව කළ හැකියි. දැන් මේ කායानुපස්සනාවේ ධාතු මනස්කාර භාවනාව විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මෙම ශරීරයේ පඨවි ධාතු ඇත, ආපෝ ධාතු ඇත, තීජෝ ධාතු ඇත, වායෝ ධාතු ඇත කියලා පැහැදිලිව දකිනවා. මේකට බුදුහාමුදුරුවෝ සූත්‍රයේ උපමාවක් දක්වනවා ගාගීපම උපමාවක්. ලවදෙනෙකුගේ උපමාවක්. එළදෙනෙක්. මේ හරකෙක් මරන්නට යන පුද්ගලයෙක් හරක මරන්න යන විට හරක ගන්න විට හරකෙක් ගන්නවා හරක ගෙනියන විට හරකෙක් ගෙනියනවා හරකේ මරණ විට හරකෙක් මරනවා කියන හරකා කියන සංඥාවේ තේසලා කටයුතු කරන්නේ මේ හරකා මරලා එයාගේ හැම ගලවලා මස් විකුණනකොට මම හරකෙක් විකුණනවා කියන සංඥාව නැතිලා යනවා මම මස් විකුණනවා කියන සංඥාව ඇති වෙනවා හරකා කියන සංඥාව වෙනුවට මස් කියන සංඥාව ආදේශ වෙනවා ඒක වෙනුවට ආදේශ වෙනවා කියන්නේ මේ හරකා කියන සංඥාව නැතිලා මස් කියන සංඥාව ඇති වෙනවා එතකොට මෙන්න මේ වගේම අපි මේ ශරීරයේ දෙස බලාගෙන මේක ශරීරයක් කිය. මේක ස්ත්‍රියක් කිය. මේ පුරුෂයෙක් කිය. මේ මමය. මේක මගේ ආත්මය ආදී විවිධ සංඥාවල මුලාවල පැටලෙලා මෙතෙක් කල් සිටියනම් මෙන්න මේ සංඥා සියල්ලම නිරුද්ධ වෙලා මෙතන තියෙන්නේ ධාතු කොටක් ධාතු කොටක් ධාතු කොටක් කියන සංඥාව පිළිගන්නට ඕන. එහෙම පිළිගනකොට ආත්ම සංඥාව දුරු කරලා අනාත්ම සංඥාව ඇති කරගන්නට පුළුවන්. ඒ සඳහා තමයි අපි මේ ධාතු මනසිකාර භාවනාව ප්‍රගුණ කළ යුතු වන්නේ. එතකොට මා කියවා මේ ශරීරයේ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරෙන් බව. සමහර විට මේ වචන මේ අය දන්නව ඇති, තේරුම් දන්නව ඇති කෙසේ වෙතත් නොදන්නා අය සිටී කියන අදහසින් පරමත සරල ඉතා කෙටියෙන් මේවා පිළිබඳ විස්තරයක් කරන්න. පඨවි ධාතුව කියන එකේ සරල අදහස පක්ෂණ ස්වરૂපය කියන. දැන් අපි හිතමු අමු ගහක අමු ලීයක් ගත්තොත් එහෙම මේ කාලේ තියෙනවා වතුර ගතියක්. මේ අය ඔක්කොම ඒක දන්නේ. ඒකේ තමයි මේ වතුර ගතියට තමයි ආපෝ ගතිය කියලා කියන්නේ. මේ වතුර ගතිය වේල්ල වේල්ල වේල්ල කියම ලීයේ තර කෑල්ලක් බවට පත් වෙනවා. වතුර ගතිය උඟා කඩ. දැන් මේ මදර කෑල්ල අපි පොළොවට දැම්මොත් ඔබ පස් දිරලා දිරලා දිරලා පස් වෙලා යනවනේ. අනේ පස් වෙන ගතිය ලී කෑල්ලේ දින ඒක තමයි ඒ තියෙන පටවි දහස්. එතකොට දැන් මේ කොටස් දෙක මෙයාට තේරුම් ගන්න පුළුවන් මේ දීයේ තියෙනවා දැන් අමුලියේ පඨවි ධාතුවකුත් තියෙනවා ආපෝ ධාතුවකුත් තියෙනවා කියන්නේ. දැන් මේක දීයේ ඇල්ලුවට පස්සේ විශේෂයෙන් මේක පුළුවන් මතු පිට සුඹුල නැත්නම් ඒ පොත්ත ගලවලා ඇල්ලුවට පස්සේම සිසිලක්තිය නැත්නම් උෂ්ණයක් වැනි දෙයක් අතට දැනෙනවා. මේක තමයි ඒකේ තියෙන තීජෝ ධාතුව කියන්නේ රක්ෂණීය හෝ සීතල. ඒ වගේම ඒ ලීය අමුලීය නිසා පිම්බිලා වාගේ තියෙනවා. මේක වේලෙනකොට වේලෙනකොට හැකිලිලා හැකිලිලා යනවා. අර පිම්බන ස්වરૂපය තමයි ලීයේ තියෙන වායෝ ධාතුව හොලංගන්නේ. මෙන්න මේ වගේමයි අපේ ශරීරයේ තියෙන කොටස. දැන් මේ ශරීරයේ ඇතුලේ තියෙන කොටස් මේ මේ දර්ශන වලින් දැක්කා. අපි හිතමුකෝ හදවත දැක්කයි කියලා හදවත ගත්තම උදාහරණ. මේ හදවත දැක්කහම මේ ඇයිට තේරෙනවා ඒක තුල තියෙනවා සෙතමනේ. අනිවාර්යයෙන්ම තියෙනවා කැලලක් ගත්තත් කෝක ගත්තත් සෙතමනියක් තියෙනවා. හැම ගත්තත් සෙතමනියක් තියෙනවා. මේ සෙතමනේ තමයි ආපෝ ධාතුව කියන්නේ. උර කියන එක අල්ලනකොට අපිට දැනෙන සීතලක් හෝ රස්නයක්. ඒක තමයි ඒක තේජෝ ධාතුව කියන්නේ. මේ දැන් හදවත නම් උපමාවට ගත්තොත් හදවත දිහා බලුවම මේ පිම්බිල වාගේ තියෙන ස්වරූපයක් තියෙනවා. නැත්තම් ඔය පිටාසේ වගේ දෙයක් ගත්තාම මෙයාට පේනවා ඇති ඒක භාගිත කුඹ පිළිම් බැලුමක් වගේ එක දිස්සන කියලා. එතකොට මේ සිම්බල් ස්වરૂපයේ වායු ධාතුව. මේ හදවතේ තියෙන මේ කොටස් මේ කියන්නේ වතුර ආදී කොටස් වේලිලා වේලිලා ගියා නම් එහෙම ඔය ඒක හදවතේ ඇතුලේ තියෙන කැලේ මේ දැක්කයි මම මේ මස් කැලේ වේලිලා වේලිලා ගිහලා කරවල වාගේ තත්ත්වයක් වේලිලා ඒකත් කුඩු කරලා පොළොවට දැම්ම නම් පස්සේ දැනෙන එතකොට එළන්නේ තියෙනවා පටවි දහපුවා එතකොට හදවත කියන එක අති හඳුනා ගැනීම සඳහා දමන ලද සංඥාවක්. ඒක හඳුනා ගැනීමට ඕන. ඒක නිසා අපි ඒකට සම්මත කරගන්නවා. ඉස්සරින්ද සම්මත කරගෙන හිටියා. <clears throat> අපි මේකට හදවත කියමුකේ. ඕනේ භාෂාවකින් ඕනේ වචනයක් ඒකට උදාගන්න පුළුවන්. <clears throat> එතකොට මේ හදවත කියන සංඥාව වැරදි. එතන තියෙන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව. ඉස්සෙල්ලම ඔය විදිහට ඔය 174 අවබෝධ කරගන්න ධර්මත්‍ය කාලභාගයක් හරි ඒ ගැන සිහිපත් කරලා ඊට පස්සේ අර කලින් කියපු විදිහට ආස්වාද ප්‍රසාර සියුම් වශයෙන් අරගෙන ඒවා ශරීරයේ ඇතුලේ තියෙන කොටස් වල ස්පර්ශ වන ආකාරයෙන් දකින්න පුළුවන් අය තිබෙනවා නම් ඒ ස්පර්ශ වෙනකොටම දකින්නට පුළුවන් ඒ ස්පර්ශ වෙනකොට ඇතිවන තේජෝ දහතු. මම හිතන්නේ මේ කියන කොට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා අපි අනිත් පැත්තට කියනවා. අපි දැන් ශරීරයේ දෙස ශරීරයේ දෙස සිටින් බැලුවට පස්සේ Tamanda ශරීරයේ කොටස් පේනවා. අපි ගත්තේ උදාහරණයක් හදවත මේ හදවත දෙස බැලුවට පස්සේ ඒක දෙස සිටින් බලලා අවබෝධ කරගන්න මේකේ තියෙන පඨවි ධාතු ගොඩක්, මේකේ තියෙන ආපෝ ධාතු ගොඩක්, මේ තේජෝ ධාතු ගොඩක්, වායු ධාතු ගොඩක්. ඊට පස්සේ තවත් ශරීර කොටසක් දැක්කම බලන්න අපි තුන් පෙනෙන්නේ කියලා මේ දැක්කේ. අර මේක දැක්කේ අර පොඩොල්වල වල පාටට වාගේ පැත්තට කපලා තියෙන හිම රූප සදාම් මේ අය දැක්කා. ඒවා දෙකට කපලා තියෙන එක දැක්කා. ඒවා දෙකට පල්ලා තියෙන තනිකර මාත්‍යාගේ තියෙන තත්යන් දැක්කා. මේ වේ තියෙන මොනවද මෙතන තියෙන්නේ පඨවි ධාතුවක්, ආභෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක්. මෙතන පෙනෙහි කියලා දෙයක් නැහැනේ කියන සංඥාවක් මෙතන තියෙන්නේ ධාතු හතරක් කියන සංඥාවක් ඇති වෙන්න ඕන. මෙන්න මේ විදිහට වකුගඩු ගත්තා. ඉස්සෙල්ලා මේ මේ රූප වල මස් වලින් පස්සේ වකුගඩුවක් වෙනවා. නිකම් පොන්චියට ඒක ස්වරූපයකට වාගේ ඒ හැඩයට වාගේ තියෙන එකක්. මේ අය දැක්ක ඒක රතු පාට තියෙනවා. මස් ඇදල්ලක් ඒක ඇතුලේ පොල් කපලා තියෙනවත් දැක්කා. එතකොට තනිකර මේකේ වතුර ගතියක් තියෙන බව මේ ඇයි තේරෙන්නට ඕන. ඒකේ ප්‍රත්‍යක්ෂ විතරක් තියෙන බව තේරෙන්නට ඕන. ඒකේ පින්දිලා තියෙන එක තේරෙන්නට ඕන. ඒ වගේම ඒක පස්සෙල යන ස්වරූපයට පස්සෙන ගතියක් ඒකේ තියෙන පස් ගතියක් පඩවි දහතුවක් තියෙන තියෙන බව තේරෙන. මේ දහතු හතර හැර ඒ වකුගඩුව කියලා දෙයක් සත්‍ය වශයෙන් නැහැ. තියෙන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව. මෙන්න මේ විදිහට මේ ශරීරයේ කොටස් අරගෙන එක එක එකක් පඨවි මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව කියලා විමර්ශ විමර්ශා බලන්න ඕනේ. උදාහරණයක් ගැන අපේ අතේ සමගත්. දැන් මේ අය මිනේ කපනකොට අර විචරියෙන් හැම කලවලා තියෙන ආකාරය දැක්කා විශේෂයෙන්ම ඒ රූප සදහන් නැවතුණා නම් බලන්න හැම කලෙව්ව ගලවනකොට ওই ලක්ෂණ නේ විතර උඩ මත පිටින් කොච්චර ලස්සන තිබුණත් හැමදලලා දානකොට පැත්තට ඇකිලිලා වැටෙනවා පහළට. ඒ ඇකිලිලා වැටෙනකොට ලස්සන නෑ. අර දිගෑරලා පින්දිලා තියෙනකොට තමයි ලස්සන තියෙන්නේ. එතකොට ඒකේ තියෙන වසර ගතියක්. අනේ ඇතුලේ තියෙනවා මේ මත පිටක් තියෙනවා වතුර ගැටියත් එතමනියක් තියෙනවා විතරක්. මේ නිකියමක් ලෙස බැලුවොත් එහෙම අපේ විලුඹක කෙලිගේ හැම මුත්තකම වෙilla තියෙනවා කියලා පැරිලවා එතන වතුර ගැතිය හොඟා කඩේනේ පේනවනේ ඒකට තමන්ගේ අත හරියන තැනකට ගත්තාම එතන වතුර ගැතියක් තියෙනවා. මේ හා මේ වතුර ගැතියක්. අල්ලනකොට රස්නයක් හෝ සීතල දැනෙන තේජෝ ගැතියක් තියෙනවා. ඒ වගේම හැම පින්දිලා තියෙනවා. දැන් හැම හැකිලිලා ගියාම වාක් පායසකට ගියාට පස්සේම අර වායෝ දහතු හුඟක් කියනයි. ඒ කියන්නේ වායෝ දහතු තියෙනවා. වායෝ දහතෙන් කුම්බන ක්‍රියාදාමය හුඟක් නැහැ එතන. ඉතින් හැකිලිලා ගිහිල්ලා දින් ගැටකොළු වාගේ එහෙම යනවා. එතකොට ඒක වෙන්නේ අර වායෝ දහතේ ක්‍රියාදාමයේ නිසිපරිදි සිදු නොවේ තිබෙන නිසා. ඉතින් ඒකෙන් තේරුම් ගන්න වායෝ දහතක් මේ හැමේ තියෙනවා. ඊළඟට මේ හැම වේලල දැම්මොත් එන්නේ. සංකල්පස්තිය. දැන් අපි එනවා හරකුගේ හැමක් අරගෙන වේලුවයි කියන්නේ. වේලලා ඔකට බෙරේකට ගන්නවා රබානකට ගන්නවා දැන් මේ හැම මේ කුඩු කරලා කුඩු කරලා කුඩු කරලා අපි සුවරලා සුවරලා පොළොවට දැම්මොත් පස්සෙලා යනවා ඒක තමයි ඒකේ තියෙන පටවි දහස ඒතකොට ඒ වගේම අපේ හැමස් පනිකරම වේලුවත් එහෙම අපි මාහාර කලින් ගෙව දිනුඹක වේල්ලා තියෙන එක ඔය පිළිස්සලක් වෙන එක කරන් සෝරලා බලන්න පිටි පිටි පිටි පිටි වාගේ කැඩේ සෝරන්න එතකොට ඒක තමයි තියෙන පටවිය දහස. මේ ධාතු හතරේ හතරට තමයි අපි මේ සම කියලා කතා කරන්නේ. සම කියලා හඳුනාගන්නේ. සත්‍ය වශයෙන් තියෙන ධාතුවක්. මෙන්න මේ විදිහට ශරීරයේ තියෙන කොටස් Tamanට දැන් රූප සතහන් දැකලා තියෙන නිසා තමන්ගේ ශරීරයේ කොටස් තේරුම් ගන්නට පුළුවන්. මේ තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන නිගමණයට තමාම බහින්නට ඕන. අපි කියුවට නෙමෙයි තමාට අවබෝධ වෙන්නට ඕන. එහෙම අවබෝධ වුණාට පස්සේ දැන් මුළු ශරීරයම පේනවා. මුළු ශරීරයම දැන් එකට ගන්නට පුළුවන්. දැන් මේ අය මිනිහෙක් අපන එකේ හැම බලවලා තියෙන රූප සටහනක් දැක්කා. දැන් මේ ඔක්කොම මුළු ඇඟ තුළම කොටස් හදන්නේ මුළු ඇඟම එකට ගන්න. එකට අරගෙන බලන්න මේකේ වතුර ගතියක් තියෙනවා. මේකේ රසණයක් සීතලක් තියෙනවා. තේජෝ දහතුව. මේක පිංගිල පුළඟ තියෙනවා. මේ පටවි ගොඩක්. දැන් මේ මුළු ශරීරයේම ඉසේතිත පාදාන්තය දක්වාම එකවර මනසින් ග්‍රහණය කරන්නට පුළුවන් නම් මෙතන මෙත් ඒක Tamanට පැහැදිලිව අවබෝධ කරගන්නට පුළුවන් නම් මෙතන තියෙන්නේ පඨවි ධාතු ගොඩක්, ආපෝ ධාතු ගොඩක්, තේජෝ ධාතු ගොඩක්, වායෝ ධාතු ගොඩක් කියන. එතකොට ඒ අවබෝධය තුළින්ම Tamanට තේරෙන්න ඕන මේ ශරීරය අරගෙන මම කියලා හිතපු එක මෝඩකමක් නේද? මෙන්න මෙතනයි මගේ මෝඩකම තියෙන්නේ කියන ඒ මෝඩකම Tamanට දිස්සෙන්නට ඕන. කියන්නේ කලින් මේ ශරීරය අරගෙන මම මම මගේ මගේ මගේ යන ආදී වශයෙන් කතා කළා හිතුවා. ශරීරයේ කොටස් අරගෙන නාසය දිව ශරීරයේ හදවත පෙන ඇලි වකුගඩු ආදී කොටස් වශයෙන් හිතුවා. දැන් මේ පඩවි ආදී ධාතු වශයෙන් හරියටම අවබෝධ වෙනකොට තේරෙන්නට ඕන මෙතෙක් කල මම මුලා වෙලා හිටියා කිසි තැනක මෙතන මම කියලා ගන්නට දෙයක් නැහැ මගේ ශරීරය කියලා ගන්නට දෙයක් නැහැ ගැහණියෙක් කියලා ගන්නට දෙයක් නැහැ මිනිහෙක් කියලා ගන්නට දෙයක් නැහැ තියෙන්නේ ධාතු ගොඩක් පමණයි අර කලින් හරකෙක් මිනිහන මිනිහා හරක ගිනිනවා මරණ මිනිහා හරක මරනවා කියන සංඥාවේ පිහිටල හරකම නැරුවත් මරල විකුණන විට මස් විකුණනවා කියලා කියනවා විනා හරක විකුණනවා කියන සංඥාව ඔහුගේ සිත තුළ නැහැ. අන්න එලෙසින්ම අපි මේ භාවනාව හරියට කළොත් එහෙම කලින් අර මගේ ශරීරයේ ගැහැණියක් මිනිහෙක් ආදී කියන සංඥා දුරු වී ගොස් මේ ධාතු හතරක් පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මූල ධාතු හතරක් පමණයි මෙතන තියෙන්නේ කියන සංඥාව ඇතිවන්නට ඕන. මෙන්න මේ සංඥාව ඇති වුණාට පස්සේ අන්න ධාතු විභංගයේ සූත්‍රයේ තියෙන කැලලක් දැන් මේ අපි කියන්නේ මේ දහ පඨවි ධාතු කොටස වෙනම එකක් ආපෝ ධාතු කොටස තවත් කොටසක් තවත් වෙනම කොටසක් තීජෝ තවත් වෙනම ධාතු කොටසක් ආපෝ කියන්නේ තවත් ධාතු කොටසක් කියලා ඔය ධාතු හතර දෙස බලලා හතර පැත්තකට ඔය කොටස් හතර වෙන් කරන්නේ මුළු ශරීරේ මුළු ශරීරෙම තමයි කියනවා මෙන්න පඨවි ධාතුව පැත්තකට දැම්මා මෙන්න ආපෝ ධාතුව තවත් පැත්තකට දැම්මා මෙන්න තීජෝ ධාතුව තව පැත්තකට දැම්මා මෙන්න ආපෝ ධාතුව අනිත් ධාතු කොටස කියලා තවත් පැත්තකට දැම්මා මේ විදිහට හරියට දැම්මොත් එහෙම මේ Tamanta හිතට තේන රූප නිමිත සම්පූර්ණයෙන්ම නොපෙනී ගොස් කිස් ධර්මයක් බවට පත් වෙනා ශූන්‍යතාවයකට පත් වෙනවා. ඒ ධාතු විභංග සූත්‍රයේ දක්වන බුදුහාමුදුරෝ ඒ විදිහට කළාට පස්සේ අත්ථපරම් විඥානං ඒව අවශිෂ්ඨද කියන. ඊට පස්සේ ඉතිරවන්නේ විඥානයේ පමණයි කියන එකයි අදහස. මොකද රූපය දස්නේ වන්නේ රූප නිමිති ඒ වෙලාවට Tamange සිතට අරමුණු වන්නේ. මේදී කෙනෙකුට අවශ්‍ය නම් රූපාවචර අරූපාවචර ධ්‍යාන තත්ත්වවලට සිතපත් කරගන්න ඒ අනුව පිළිපදින්නටත් පුළුවන්. ඒකට ටිකක් දවස් දෙකක් වගේ කාලයක් ගතවන්නට පුළුවන් නිසා ඒක අවශ්‍ය වෙන නිසා අපි ඒ අරූපාවචර පැත්තට උතෙන්දී සිත හරවන ආකාරය දැන් කියන්නේ මේක තත්ත්වයට සිත සිස් භාවයටපත් වුණාට පසුව නිවනට සිතපත් කරගන්නට නම් ඒ සිස් භාවයේ සිටින්දීම මේ හිස් භාවයේ කියන එක දැනෙන්නේ සිතට මේ සිතේ දැනීමක් තියෙනවා ඒ දැනීමට අරමුණු වෙනවා හිස් භාවයක් මෙතන දෙකක් තියෙනවා මොකද්ද දැනීමක් තියෙනවා දැනීමට අරමුණු වන හිස් භාවයක් තියෙනවා මේ දෙක දෙස වරින් වර බින් බලන්න වරක හිස් භාවයේ දෙස සිටින්ම බලන්න හිස් භාවයේ එකට ඒකේ අත්දැකීම මෙන්න නිස්භාවය කියලා. ඒක දැනෙන ගතියක් තියෙනවා මෙන්න දැනෙන ගතිය කියලා ඊළඟට බලන්න. මේ විදිහට වරින් වර නිස්භාවයක් දැනෙන ගතියක්, නිස්භාවයක් දැනෙන ගතියක් දෙක බැලුවට පස්සේ මෙතන තියෙනවා අරමුණක් සහ සිතක් කියන කරුණු දෙක පැහැදිලිව දකින්නට පුළුවන්. අදකින්. මේ දෙක අත්දැක්කාට පස්සේ නිස්භාවය දකින්නේ මගේ සිතින් මේ සිත නිරුද්ධ වුණොත් එහෙම නිස්භාවයට මොකද වන්නේ? නිසිස් භාවයේ දකින්නේ සිටින් හිතට අරමුණු වන දෙයක් සිස් භාවයේ ශූන්‍යතාවය මේ සිස් භාවය අර දකින්නේ සිටින් නිසා අරමුණු වන්නේ සිතන නිසා සිත නිවුනොත් එන නිස්භාවය නිවි යනවා සිත නිරන්තරයෙන්ම නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යන නිසා අපට එක දිගට පේනවායි කියන සිත් භාවයක් නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යනවා ඒක නිසා මේ හිස් භාවය අනිත්‍ය ධර්මයක්, නිරුද්ධ වී ධර්මයක්, අනාත්ම ධර්මයක් කියන පැහැදිලි පස්සස් අත්දැකීම. ඒ කියන්නේ සමාජ වෙන අවබෝධය හදවත තුළින් දැකලා මේකත් සංස්කාරයක් මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි නිරුද්ධ වෙනවා කිසිවක් ඉදිරියවන්නේ නැහැ කියනකොට නිවනට එහිදී සිදුවපත් වෙනවා මේ ආකාරයෙන් ධාතු මනසිකාර භාවනා පොලින් පොලින් අපට නිවනට සිතපත් කරගන්නට පුළුවන් කැමතිනම් අරූපාවච ධ්‍යාන වලට යන ආකාරය එහෙම පළවෙනි එකටවත් ගියොත් මගෙන් අහන්න හෙට මම ඒ අයට වෙනම උපදෙස් දෙන්නම්. එතකොට මේක හැමදෙනාටම කරන්නට පුළුවන් කමක් නැහැ මෙතන ඒක අපි පැහැදිලිවම දන්නා කරුණා. ඉතින් පුළුවන් හැටියට හරි තමන්ගේ ශරීර කොටස් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන කොටස් හතරට වෙන් කර කර වෙන් කර කර බලලා අඩු වශයෙන් තීරණයකට අවබෝධයකට බහින්න මේ ශරීරය කියන්නේ මේ ධාතු ගොඩක් කියන එකවා. ඒකවත් ඇති වුණොත් ඒකත් ලොකු දෙයක්. මොකද මේ මුලයි ශරීරය පිළිබඳ තියෙන මුලාව නැතිවීම සඳහා. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් සමහර විට අද හෙටම මෙතන ඉන්න කීප දෙනෙකුට හරි එක්කෙනෙකුට හරි අඩු වශයෙන් නිවනින් සැනසීමට වාසනාව ලැබෙනවා ඇති. එසේම වේවා කියලා අපි ආශිර්වාදනය කරනවා. මේකට අනුශාසනාව දැන් නිම කරනවා. උපදෙස් ගැනීමට අවශ්‍ය කෙනෙක් සිටිනා එන්න. Thank you.